සරුවචනසේ සඳහන් කළා තියෙනවා ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනානෝච පරන්දහෙය උසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කියන පුතේයුම් පස්සා කියලා. සරුවචනන්සේ උදීනි නුවර ඉන්න වෙලාවේදී මාගන්දී බිසව කුලිහේ වයන්ද සල්ලි දෙවලා පින්නපත යන හාමුදුරන්ට බන්න උනෝ. බොහොම අසභ්‍ය විදිහට බයිනවා. ඉතින් ඒ නිසා සංඝයා වහන්සේලා හරිය පැකිලෙනවා මේ පිටපාත යන්න. පස්සේ ඉතින් සරුවචන වහන්සේ බයින පස්සේ ආනන්ද හාමුදුරුවෝ ගිහිල්ලා සරුවචන වහන්සේට කියනවා මේ ස්වාමීන් වහන්සේට තථාගතයන් වහන්සේ අපි වෙන නගරයකට යමු කියලා. සරුවචන සේන මොකදයි කියලා. මෙතන කියනවා මේ මිනිස්සුන්ට මිනිස්සු මේ සංඝයාටත් බයිනවා සාතුන් වහන්සේටත් බයිනවා. ඉතින් ඒක හොඳ නෑ. ඒකෝට ඉතින් පිටපත යන්න බෑනේ ඒක නිසයි කියලා. ඉතින් සරුවච්චන් වහන්සේ මේ වෙලාවේදී ආනන්ද ස්වාමීන් වහන්සේ කියනෝ ප්‍රශ්නේ මතුවෙච්ච තැනම ඉවර වෙන්න ඕනේ. අපි එතන ඊට පස්සේ එතෙන් බැන්නා මොකද කරන්නේ? ඒ නිසා මෙතන ඉමු. ඉතින් දවස් හතක් යනකොට මේ බැනුම නතරුණයි කියලා තියෙනවා. ඒකෙදී සරුවචනාංශයේ ඒ ආනන්ද හාමුදුරන්ට දෙන උපහැරණේ තමයි ආදර්ශය තමයි ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ. අපි ගමේ හිටියත් පින්න පාතේ අරඤ්ඤේ හිටියත් අපිට සැප දුක යසස අයස අපි ස්පර්ශ කරනවා. ගාමි අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනා නොච පරන්දහේය. ඒක මේ අහවලා විසින් මට නිඳා කරවා කියලා ගණ්ඩත් එපා. මම මේ නිඳා ලැබපු කෙනෙක් කියලා තමන් වශයෙන් පර මිනිස්සු වශයෙන් ආත්ම වශයෙන් ගන්න එපා. උසන්ති පස්සා උපදීන් පටිච්ච. එක එක්කනාට ඒක ඇහෙන්නේ තම තමන්ගේ මත මතාන්තර හැටියට. තම තමන්ගේ තියෙන උපදීන් හැටියට. එහෙම නැත්නම් තමන් එක ගණන් ගන්න හැටියට මම අසවලාන මම එහෙව් කෙනෙක් ඇයි මට බනින්නේ කියන එක ඒ ඒ පුද්ගලගේ තාරාතිරම් වල ඒ තාරාතිරම තමන් විසින් හිතා ගන්න එකක් ඒ නිසා පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කියන කුසෙයොම් පස්සා එහෙම තණ්හාමාන දිටි නැති කෙනෙකුට කෙසේ නම් මේ දෝෂාරෝපණ ස්පර්ශ වෙයිද ස්පර්ශ වෙන්න දෙයක් නැත්තේ නෑ නමුත් ඒක හරියන්නේ නෑ ඒ කෙලෙස් සහිත කෙනාට එයා සාම ඒකාන්තයෙන්ම මේ බැනපු කෙනෙක් බැනපු දෙයක් බනින් අහන කෙනෙක් ස්ථිර වශයෙන්ම ඉන්න නිසා ඒ නඩුවක් යන්න යාට පුළුවන් මේ නීතිච්ච කල්ලා නඩුවක්යක් දාගෙන නඩු කියන්න පුළුවන් මොකද හේතුව තමන් මෙහෙම බැනුම් ඇසිය යුතු කෙනෙක් නෙවෙයි කියලා ස්ථිරතාවව හදාගත්ත නිසා. නමුත් මේ මේ කණෙන් ඇහිලා ඒ කණෙන් යන විදියට සුතා සෝතබ්බං නමඤ්ඤති මේ අහපු දේ වෙන අහන්න දෙයක් නෑ ඔච්චර තමයි ඉතින් බැන්න ඉවරයි අසුතං නමඤ්ඤති මට බැන්නේ නෑ කියලා හිත රවට්ට ගන්න හදන්නෙත් නෑ සෝතබ්බං නමඤ්ඤති ඒක නැවත නැවත සිහිපත් කරලා ඒක විසඳිය යුත්තක් කියලා හිතන්නෙත් නෑ ඒ වගේම සෝතාරං නමඤ්ඤති ඒ වෙලාවේ ඇහිච්ච කෙනෙකුත් නෑ ඇහිච්ච කෙනෙක් ඉන්නවා කිව්වොත් තමයි අර පුද්ගලයා බැන්න මටයි බැන්නේ අහවල් දේ යනුව බැන්නයි කියන එක ඒ වෛරයෙන් වෛරය කවදා සංසිඳෙන්නේ නැහැ. ඔක සංසිඳෙන්න නම් මේ මනුස්සයා මොන අරුප කියලා බැන්නත් අවෛරේ දාපු ගමන් ඒකාන්තයෙන් කල්පගණන් කියන බැල්ම බැම්ම එහෙම නතර වෙනවා. ඉතින් ඒක නිසා එවැනි తాදී ගුණයක්, එවැනි තථාගත ගුණයක් සරුවච්චන් වහන්සේට පමණක් හේතු කරලා රහතන් වහන්සේ නමක් පමණක් හේතු කරලා අපිට එහෙම කරන්න බෑ අපිට එහෙම හැකියාවක් නෑ අපිට එහෙම පිං නෑ අපි එහෙම පුහුණු කරලා නෑ කියලා ලේසියෙන් නිදහතර කන්නු කියන්න බෑ මේ සූත්‍ර වල සර්වචනාංශය පෙන්ලා දීලා තියෙනවා ඔයගොල්ලෝ අහන විදිහටම මමත් අහනවා මට මේ බැනුන් නැතුව මම මේ තාදි ගුණේ පුරුදු කරා නෙමෙයි ඒව නැහිලා නෙවෙයි. ඒ වගේ නමුත් මම මේව ඇසිය යුත්තක් විදිහට ගණන් ගන්නෑ මිනිස්සුયો දොස් කියනවා. ඒ සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා. මහණෙනි මම මේ ලෝකයේත් එක්ක කවදාකවත් ගැටුන් නැතුණාට ලෝකයා මාත් එක්ක ගැටෙන එක කවදාකවත් නතර වෙන්නේ නැහැ කියලා. ඒක බැලු බැලමට වෙන්නේ වෙන්න බැරි දෙයක් කියලා. මොකද සරුවචන්සේ ගැටෙන්නේ නැත්නම් කවුද ගැටෙන්නේ? ඒක අද්දෙක්යක් තියෙන පැපුඩි ගහන්න කියලා. නමුත් මේ සරුවචන් වුණාට පස්සේ සරුවචන්නාංශයේ කිසිම දවසක මොනම හේතුවක් නිසාවත් වාදන ගන්නෙත් නැහැ. කවුරුත් එක්ක හැලැප්පෙන්න යන්නෙත් නැහැ. නමුත් සරුවචන්නාංශයේ විශේෂ වාදමුකයෙන් ඉදිරිපත් වෙන එක කවදාකවත් නතර වෙන්නේ නැහැ. ඒක නිසා මේ සර්වචනචේ සඳහන් කරන්නේ අහං නාගෝව සංගාමේ ඡාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කිස්සං තුස්සීලෝහි බහුජනෝ මම යුද්ධට වන් ඇත කුසේ ඒ දුන්නින් බිහිදීන ඊතලයේ විඳ දරාගෙන ඉන්නවා හරිය ඒ විඳ දරා ගැනීම නිදර්ශනය කියන්නේ මේ මිනිස්සු දෙහියට අපෙන වචන කතා කරනවා මිනිස්සු අතිවාක්‍ය කියනවා ඒ අතිවාක්‍ය මම ඉවසන්නේ බොහෝ දෙනා දුස්සීලයි ඉතින් ඒක මම මොකද කරන්නේ? මට ඕනේ මගේ සීලය කඩා ගන්න, අනුන්ගේ දුස්සීලකම නිදහසට කාරණාවක් කරගන්න ඔහොමමයි. ලෝකේ හැටි ඔහොමමයි. නිසා ඒකටපත් උත්තර බඳින්නේ නඩු දාන්නයි එහා මෙහෙම කිව්වයි කියලා විස්තර කතා කරන්න ගියොත් වෙන්නේ කවදාකවත් කෙලවර වෙන්නේ නැති ගැටුමක්. ඒ නිසා සරුවචනාංශේ ඒහා සමාන විශාල ගැටුමක් තමන් ඒකට ප්‍රතික්‍රියා නොකිරීමෙන් එතනම ලොප් කරන්න පුළුවන් ලැත්තනම ඒක නිසා තමන් කතා නොකළ වචනය දිනපු යුද්ධයක් වගේ කියලා කියනවා. එකට එක කියන්න යන වෙලාවේදී තමන් මොන ක්‍රමයෙන් හරි ඒ වචනේ මුඛයෙන් කිලිහෙන්න දෙන්නේ නැතුව රැක ගන්න පුළුවන් නම් ඒකෙන් ඇති කරගන්නා වූ ලාභය යුද්ධකින් දිනවා වගේ. ඒක බැරි බැරි වෙන්නේ මොකද අපිට අපේ තණ්හාව නිසායි. මට බැරි වෙන්නේ මගේ තණ්හාව නිසායි, මගේ මාන්නය නිසායි, මගේ මම කියලා ගන්න දික්්‍ය නිසා. ඉතින් ඒ නිසා මේකදී සරුවචනාංශේ ඒ වගේ ඉතිකෝ භික්කවේ තථාගතෝ දිත්තං සුතම් මතං විඤ්ඤාතං අසන් ලද්ද දකින ලද්ද, අසන ලද්ද, නාසයෙන් දිවෙන් කයෙන් පහසන ලද්ද, නැත්නම් හිතින් වෙන්කොට හඳුනා ගන්න ලද්ද කෙරෙහි తాදීයව తాදී. తాදීසේක්ම తాදීය උන්වහන්සේ ඒකේ කාටවත් බෑ කුප්පණ්ඩ. යම් ආකාරයකින් යම් කෙනෙකුට පුළුවන් නම් තව කෙනෙකුට අසවල් නරක වචනේ කියලා අසවල් මේ විහිළු නම කියලා කුප්පණ්ඩ ඒ මනුස්සයාට අපේ ගමේ පැත්ත කියන්නේ කුප්පයයි කියලා. කුප්පයයි කියලා කියන්නේ ඕන කෙනෙකුට කුප්පන්න පුළුවන්. ඒ මනුස්සයා රුස්සන්න පොඩි දෙයක් වෙච්ච ගමන් ඇවිස්සෙනවා මහා කුප්පයයි කියලා කියන්නේ. කුප්පයයි කියලා කියන්නේ කවුරු මොනවා හරි කිව්වත් එයා ඇවිස්සෙනවා. ඒ කියන්නේ එයා රිමෝට් කන්ට්‍රෝල් එකකින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් જાති මනුස්සයා. කාට හරි බොත්තම තද කරුවා මෙයාට තද වෙනවා. යහපැත්ත ඉන්නවා ඒ සංයම් වචන කියපුවාම මේ මනසට අනිවාර්යයෙන්ම කේන්ති යනවා. ඉතින් කොල්ලෝ හැන්දාවට වැඩ අරලා එනකොට පාරායින් ඉඳගෙන ඒ වචනේ කියනවා. අනේ අර මනුස්සයා දවස පුස්සෙම හම්බ කරගෙන ආපු ඔක්කොමත් ඉවරයි. ගෙදර යන්නේ හොඳටම කේන්ති අරගෙන. නිකන් එක වචනයක්. ඉතින් ගම් වල හැම කෙනෙකුටම මේ වගේ ඒ මනුස්සයා අවසන් ඕනේ වචනේ දානවා. ඉතින් ඒ කුප්පභාවය ඒ මනුස්සයා කියන්නේ මාව මේ ගෙදර එන ගමන් මිනිස්සු මාව කුප්පැවුවයි. ඔක කවදාකවත් හිතන්නේ මගේ තියෙන කුප්පකම නිසායි ඒ මිනිස්සුන්ව කුප්පන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් එයා හිතන්නේ ගමේ මිනිස්සු හදන්න ඕනේ. කොල්ලොන්ට අල්ලස් දීලා කොල්ලොන්ට කියලා මට බන්නපුවාම ඒකයි වැරද්ද කියලා. ඇත්ත. ඒ රජුරුවන්ගේ යුතුයකමන් තමයි එහෙම කොල්ල කුරුට්ටෝ මේ කලබල කරන දෙන්නේ කොහොඳ නැහැ. නමුත් විසඳුම කවදාකවත් එතන නෙමෙයි තියෙන්නේ. සරුවචන සඳහන් කරලා තියෙන තමන් වහන්සේගේ තාදී ගුණේ නිදර්ශනයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. සරුවචනාංශයේ ditta sutta muta විඤ්ඤාත ධර්මයන් කෙරෙහි මේ තාදී ගතිය නිසායි උන්වහන්සේට මේ විදිහට චීනාශ්‍රව තත්ත්වයටපත් වෙන්න පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ තාදීකම තාදී කියන ගතිය තථාගත කියන වචනේ සම්බන්ධ කරා. ඊට බොහෝම සමාන වචනයක් ওই කටුකුරුන්ද ස්වාමින් වහන්සේ කිට්ටු කරනවා අතම්මේතා කියන වචනයත් එක්ක. අතම්මේතා කියන වචනය සාමාන්‍ය ත්‍රිපිටකයේ කීපොලක සඳහන් වෙනවා. කිසි කෙනෙකුගෙන් ඒක අර්ථකථනයක් දෙන්න උත්සාහයක් වෙලා නැහැ. අතම්මේතා බොහෝ වෙලාට කියන නොසැලෙන ගතිය, එහෙම නැත්නම් උපේක්ෂා ගතිය, ස්ථිරධාර ගතිය කියලා. මේ මේ ස්වාමීන් වහන්සේකට අර්ථකථන දෙනවා අතම්මේතා කියලා කියන්නේ තම්මේතා කියන එකේ විරුද්ධාර්ථ පදය. තම්මේතා කියලා කියන්නේ එයින් නිපන් කියන එක. තණ්හාව නිසා නිපන්, ද්වේෂය නිසා මේ පාන්නේ නිසා නිපන් එහෙම නැත්නම් මම ආයනේ නිසා උපන් මානෙන් හරගන්නා ලද්ද. ඒ නිසා යම් තැනක තම්මේතාවයේ තියෙනවා නම් ඒ තම්මේතාවයට ආහාර ලැබෙන්නේ තණ්හා නිසා, මාන නිසා, ditthi නිසා. ඉතින් ඒ අතම්මේතා තම්මේතා කියන වචන දෙක සරුවචනanse සඳහන් කරලා තියෙනවා කීප ආකාරයකින් ඔය අසප්පුරුෂ සූත්‍රයේ සප්පුරුෂ සූත්‍රයේ ඒකෙදී කියලා තියෙනවා තමන්ගේ හොඳ ගුණයක් නිසා හෝ නරක ගුණයක් නිසා මම මෙහෙව් කෙනෙක් කියලා යම් කෙනෙක් හිතාගෙන ඉන්නවනම් නැත්තම් Taman ගැන තාරාතිරමක් හිතාගෙන ඉන්නවනම් ඒකට කියනවා තම්මේතාවය කියලා. ඉතින් බුදුජානනාංශ මේ සියලු ධර්ම දේශනා කරන්නේ එහෙව ගැන ඒ විදිහට Taman ගැන උසස් වශයෙන් හෝ පහත් වශයෙන් භවතින නිත්‍ය ආත්ම ස්වરૂපයක් හිතාගන්න එපා. හිතාගත්තොත් දුක් වෙනවා. හිතාගත්තොත් ඒක අනිත්‍ය භාවයට යන්න යන්න බයක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා. ඒ නිසා හැකිතාක් ඒ පිළිබඳව සුඛනාමී භවකින් අතම්මේතාවකින් ජීවත් වෙන්නේ. එතකොට කවුරු ඇවිල්ලා Tamanට කෙනෙක්ම් කරත් විදවන්න ගියත් තමයි බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා අතම්මේතාවේ කරු කරලා තිනවා. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා තාදී ගුණය කරු කරලා තිනවා. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා අෂ්ටෝක ධර්මයේ කම්පා නොවීම කරු කරලා තිනවා. ඒ නිසා මට ශක්ති ප්‍රමාණය මම මේක දිනු කරන්න ඕනේ කියලා ලද ලද වෙලාවේ මේ උපේක්ෂාව, ඊපසීමේ ශක්තිය දිනු කරන එකයි ප්‍රතිපදාව කියන්නේ.